මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ කීරාල ආරච්චිලගේ නැති වූ ගොන්වස්සාත් තිරික්කලයත් පළාතේ කෝරාලගේ වලව්වේ වත්තේ ඇති බවට ආරච්චිලගේ ලියන්නාට හීන් බණ්ඩාට ආරංචි වූ වහාම ඔහු ඒ බව කීරාලට දැන්නවා. කීරාලත් කෝරාලත් අතරේ කාලයක් තිස්සේ පවතින බද්ධ වෛරයට පනපවන මේ ආරංචියෙන් කුපිත වුණු ආරච්චිල වහාම හඳයා ගොන්වස්සත් කරත්තයක් ගෙන එන්නට හීන් වණ්ඩා පිටත් කළා. විශාල ඉඩමක් මැද පිහිටි වලව්වට යාබදව තිබුණු හරක් පිටියේ ගොනුන් සහ දෙනුන් සමූහයක් සිටි නිසා කීරාලගේ ගොන්වස්සා හඳයා හීන් වණ්ඩාට පැහැදිලිව පෙනුනේ නැහැ. හීන් වණ්ඩා වටපිට බලා ළඟම තිබුණු උගුරැස්ස ගසට නැග එයින් වලව්වේ තාප්පේ උඩට නැග ගවපට්ටිය දෙස බලා සිටියා පමණි. මොහොතකින් කෝරාලගේ මුරකරු හීන් බණ්ඩා අල්ලා පුවක් ගසකට තබා බැඳ දැමුවා. මේ වන විට පෙමින් වෙලුණු හීන් බණ්ඩාගේ යෙහෙළිය මුතුමැණිකා තම පෙම්වතා වහාම මුදවා නොගත්තොත් දිවිනහ ගන්නා බවට ආරච්චිල ළඟ හඬා වැටෙන්නට පටන් ගත්තා. මේ වියවුල සංසිඳුවා පෙම්යුවල එකමුතු කිරීමට ගමේ වෙදදුරුතුමා කෝරාල හමු වුණා. කීරාලත් කෝරාලත් අතර පවතින බද්ධ වෛරය නිසා හීන් බණ්ඩා මුදා ගැනීමට නම් ආරච්චිල පැමිණ Tamanගේ දෙපතුල ළඟ වැඳ වැටි සමාව ගත යුතුයයි කෝරාල කියා සිටියා. ඒ කියන්නේ මම ගෙහුම් කෝරාලයාගේ දෙපතුල් ළඟ වැඳ වැටිලා සමාව ඉල්ලුවේ නැත්තම් මගේ ලියන්නා එවන්නේ නැහැ කීවද ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑද මාමා? ඔව්. තව පොඩ්ඩෙන් මුතු කෙල්ලත් අල්ලලා පොලිසියට බාර දෙනවා කෝරාල. ඇයි ඒ? ඇයි කියන්නේ? ඔව්. මුතු හිම්බණ්ඩ මුද ඇරියේ නැත්තම් දිවිනහ ගන්නවා කියලා අඬනවා කියපු හින්දා මොනවා? ඉතින් ඒක වැරද්දක්ද? ආ මං හිතන්නේ ඒක වැරද්දක් කියලා. ඔය පටලැවිල්ල ඔය හැටි දිගට යන්නේ නෑ. මං එදා කියාපු එක අහලා ආරච්චිල කෝරාල මුණ ගැහිලා. ඉම්බන්නව බේරාගත්තද? මං කීවනේ කීයට ගියත් මේ සම්මජ්ජාතියේදී මම ඔය කෝරාලයාට මූණ දෙන්නේ නෑ කියලා. හ්ම්. එහෙමනම් ඉතින් මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? මන් දන්නේ නෑ වේද මාමා. වේද මාමා මොකද කියන්නේ? <clears throat> ආ මන් දන්නේ නැහැ. ඔව් අනික මේක මෙමෙ මට අයිති වැඩක් නෙමෙයි නේද? ආ අන්නාර හිම්බණ්ඩයි ලන්දාරියා හොඳ එකෙක් නිසා. අර උඩහා ගෙදර මේ මේ මුතුමැණිකා හොඳ කෙල්ලක් නිසා මම මැදිහත් උනේ මුලින්ම මේ මේ මේක වැඩේ බේරා ගන්න කියලා. <laughs> මං කල්පනා කෙරුවේ හීම්බණ්ඩා නිකන් අනවර්ථේ. හිර කරගෙන ඉන්න එක වලක්වන්නයි. දැම්බැලි නම් මුතු දිවිනා ගන්න බලා ඉන්නවයි කියලා මේ මේ ආරංචි වෙච්ච කෝරාල උන්නේ නැහැ. ඒකෙල්ල පොලිසියට බාර දෙනවා කියලා කිව්වා. මේක හරියට අර මෙන්න එකක් අඩතොළු මකා ගන්නට කුහිම්මට වූ කාර්යා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යයා කිව්වා වගේ දෙයක්. මේ මේ මම මේක ලේසියෙන් අරින්නේ නෑද මාමා? ඔය කෝරාලයා මේ මේ කෝරාලයා මිනිසුන්ට නිග්‍රහ වෙන විදිහට කතා කරන්න එපා කියලා මං කී දොහක් කිව්වද? එහෙමනම් වැරදි කරන ඒ උන්ට සංග්‍රහ කරන්නද මට කියන්නේ? ඈ ඔය කෝරාලයා මගේ අප්පච්චිගේ ඉඩම් වලට ඒ කාලේ කටු ගහන්න ආපු මිනිහෙක්. ඊට පස්සේ මේ පැලැස්සේ මං කොයි ඉඩම ගත්තත් ඒකටත් ඒ හරි හරි හරි. දැන් ඒ වැලලි ගිය දේවල් හාරලා එළියට ගන්නේ නැතුව. අමතක කරන එකනේ තියෙන්නේ සේරම. කොහොමද මං අමතක කරන්නේ? ඔය මිනිහා ඉන්න ඔය ලොකු ගෙදර මමයි ගන්නට ගියේ. ඕ වලව් වලව්. ඕ වලව්. ඒ වලව් නම් හරි විශාලයි. චූ කාමර 25ක් විතර ඇති මං හිතන්නේ. ඒ තරම් විශාල වලව්වක් මේ මුවන් පැලැස්සේ කොයි ලොක්කටද තිබ්බේ ඈ ආ ගර බලන්න අර ආ ඒ වලව්වේ මේ වහල කොච්චර ලොකුද කියලා මම නේද ඔය වලව්ව සල්ලි වලට ගන්න ඉල්ලුවේ මුලින්ම මේකා කෝරාලයා පැනලා මගේ ගානට වැඩියෙන් සල්ලි ගොඩ ගහලා ඒක ගසා ගත්තා එදා ඉඳලා මං තේවත්තක් ගන්නට ගියත් ඌ ඒක ගසා ගන්නවා රබර් වතු හතරක් මං ගන්නට ගියා මූ ඒවත් ගසා ගත්තානේ. ආ. මේ ආරචිලා. මේ මෙහාට එලවක පොඩ්ඩක්. ඇයි මොකද මොකද? මේ පෝරාල උන්නහැගේ වලව්වේ වාල විතරක් කොච්චර ලොකුද කියලා බලාගන්න. එපා මට පෙන්නන්ට ඕවා. මං උදේට මූණකට හොදාගෙන ඔළුව උසලා බලාපු ගමම්ම මට මොකද්ද පේන්නේ මේ කොරලාගේ වලව්ව ඉලව්ව කියනවාකෝ වලව්ව ගාවන්නේ නැතුව නේ මම නේද ඈ ඒකේ ඉන්න තිබ්බේ මම නේද ඔය කොරාලයා නැත්නම් රුණා කරලා හිමින් කියන්ට ඔය කියන දේවල් ඇයි ඇයි කොරාලට බයද හිමින් කියන්ට කියන්නේ ඈ මම බය වෙයි උකට. නෑ මං කිව්වේ මේ මේ මේ කිසිම කෙනෙකුට මමත් බය නෑ. බය වෙන්න ඉතින් මං වැරද්දක් කරලත් නෑ. වැරද්දක් කිව්වෙත් නෑ. එහෙනම් ආගර පාරේ අනේන මිනිස්සු ආරච්චිලේ ගෝය ගොරෝසු කටහඬ ඇහිලා බලා ඉන්නවා. මොනවා මොනවා ඒකද මේ වෙන්නේ කියලා ඒකයි තින්නේ මේ මිනිසුන්ගේ සිරිතක් නැව ඈ මිනිස්සු හැම වෙලාවෙම හොයන්නේ මොනවද වෙන්නේ මොනවද කියන්නේ කියලා. <laughs> ඒයි ඒයි ඒයි යනවා යනවා යන්ට යන දිහාවක ඈ ඔතන නැවතිලා බලා ඉන්න නැතුව ඒයි ඔය සුම්බරේ බඳගෙන ඉන්න මිනිහා කවුද ඈ ආ කළු අප්පහාමියද ආ ආ ආ දුප්පන් යන්ට යන දේවාලයකට මගේ වලව්ව ඉස්සරහා ඉඳගෙන ඇහැ ගහගෙන ඉන්නේ නැතුව. ගොවිය ගොවිය ආනෝ ආනෝ මේ හාරකින දැන් කොහොමද මේ මේ හිම්බණ්ඩාව එළියට ගන්නෙ? කෝරාල කෙරුවේ ලොකු වැරද්දක් නේද? මගේ ලියන්නා අනවර්තේ අල්ලලා ගහකට තියලා විලුවේ ඇයි? <laughs> එපා මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා. ඔව්. කොරාල නෙවෙයි ඒ හරිය කෙරුවේ. ඈ? කොරාල අලුතෙන් වැඩට ගත්තු මුරුගේසු කියන කාවල්කාරයා තමයි හිම්බණ්ඩව අල්ලගෙන තියෙන්නේ. මුරුගේසුට කවුද ඒ අනාඥාව දුන්නේ? ඈ? කොරාල නේද? ඈ? අන්න ඒ හින්දා මේකට වැරදිකාරයා කෝරාලමයි මාමා. නෑ ආරච්චිල නෑ. නෑ කියන්නේ? හිම්බණ්ඩා ඇයි කෝරාලගේ වලව්වේ අර බෝතල් කටු ගහපු උස තාප්පේ උඩට නැග්ගේ. ඒ නැග්ගේ මගේ ගොන් වස්සා ඉන්නවද කියලා හොයලා බලන්ටනේ. ඈ ඔය පට්ටියේ ඉන්න හරක්. හරි හරි හරි. කාගේ අවසර ඇතුවද වලව්වේ වත්තේ ඉන්න හරක් ගියා බලා හිටියේ. ඈ ඇයි බලා හිටියේ තායි මාමා මගේ හඳයා ගොන් වස්සා හරක් මැද්දේ තනකොළ උලා කනවද කියලා බලන්ට නේද බලා හිටියේ. ඒක වැරද්දක් නෙවෙයිනේ. ඒ හින්දා මගේ ලියන්නා හීම් බණ්ඩා නිදාස් කරන්ට ඔව් නිදාස් කරන්ට කියනවා මන්ට. එතකොට කවුද මේකේ මුල් වැරදිකාරයා? වෙන කවුරුවත් නෙවෙයි කෝරාල. ඔව් කෝරාල. කෝරාලගේ රාල කෝරාල. හොඳයි. කවුද කොම්වස්සා කෝරාලගේ වත්තේ තනකොළ කනවද කියලා හොයා බලන්න කියලා ඊම්බණ්ඩව පිටත් කරුවේ. පිටත් කරුවේ මමයි. ඔව්. මමයි ආරච්චිලා මේ පැත්තියෝ. හරි. <laughs> එහෙමනම් ඉතින් ආරච්චිල තමයි වැරදි කාරය. ඈ මම? හ්ම්. ඈ හෝ පොඩ්ඩක් හෝ පොඩ්ඩක් හෝ එහෙම පිටත් කෙරුවේ හීම් බණ්ඩා මට කියාපු ආරංචිය නිසා. ඒ ආරංචි මාත්‍රාව කියාපු මිනිහා වැරදිකාරයා මාමා. ඔන්න වැරදිකාරයා. <laughs> මේ කතාරියට අර කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුවක් මේ පටලැවිල්ලට සම්පූර්ණයෙන් වගකිව යුත්තා කොරාල මිනිහට වටින්නේ නෑ මගේ සේවකයා අල්ලලා පුවක් ගහකට හිප්පලා වෙලා දාන්න ආන කොරාලට තිබ්බේ හීම් බණ්ඩා හිර නොකර මට පණිවිඩයක් එවන්න නේද ඈ <laughs> ආරච්චිලයි <laughs> කෝරාලයි ණයයි පොළඟයි වගේ මේ මේ වෛර බැඳගෙන ඉන්නකොට ඒ පණිවිඩේ වෙන මිනිහට දස්ස කරයි කියලා මේ කෝරාල බය වෙන්න ඇති. කෝරාල බය වෙන්න ඇති කිව්ව නේද? ඒක හොඳ කතාවක්. ඔව් මේක හොඳ කතාවක්. මිනිහා මේ පැලැස්සේ කිසිම කෙනෙකුට බය නැහැයි කියලයි මං හිතාගෙන හිටියේ. වෙන එකක් තියා මේ වැයිකේ මුලාදෑනි තානාන්තරයේ ඌලන ආරච්චිලවන මටවත් මිනිහා ආරච්චිලට නම් මේ කැලේ ඉන්න රිලා මොකෙක්වත් නෙමෙයි මඩ වුන්නේ මඩ වුන්නේ මම යනවා ඇතුළට ආ හා හා හා නෑ උණු තරමට හොන් මේ මන්ද යන්න ඕන ඊට කලින් ආ මේන් එනවා හිම්බණ්ඩගේ ආලවන්ති මේ මුතුමැණිකේ අපි මෙච්චර වෙලාවක් කතා කරුවේ මේ හිම්බණ්ඩව මෙහාට පන්නගන්නේ කොහොමද කියලා මේ මේ මිනිහා තාමත් කෝරාලගේ අර දැවැන්ත වලව්වේ ඇතුලේ අනේ පින් සිද්ධ වෙයි පින් සිද්ධ වෙයි ආරච්චිලා මාමා යනවද කෝරාල වලව්වට අනේ මගේ හීම්බන් දయ్య බේරගෙන එන්නකෝ. නෑ මේ මේ මේ ආරච්චි මාම මෙහි ඉඳලා ඇස්ති වෙලාද ගියේ ඇතුළට ගියේ. ඒක නම් මන් දන්නේ නෑ මුතු. මේ දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. ඇයි හීම්බණ්ඩා කෝරාල වලව්වේ උස තාප්පේ උඩට නැගලා කෝරාලගේ ගවපට්ටිය දිහා බලා හිටියේ කියන එක. ඈ ඒ එකක්. අනික ඇයි හිම්බණ්ඩා කෝරාලගේ රාජධානියට අවසර නොගෙන ඇතුල්ුනේ කියන එක. ඊළඟට ඉතින් ආරච්චි මාමා කිව්වලුනේ හොරුගත්තු ගොන්වස්ස ඉන්නවද කියලා හොඳට බලන්න කියලා. ඒකට තමයි යා වලව්වි තාප්පි උඩට නැගලා ඇත්තේ. හරි හරි හරි. අවංක සේවකයෙක් tamunගේ මේ මේ ස්වාමියාට හොඳ සේවයක් කරන්නටයි හීම්බණ්ඩා වලව්වේ තාප්පේ උඩ නැගලා තියෙන්නේ. ඈ මේ <laughs> උල් බෝතල කටු තියෙන ඈ ඒ තාත්තා උඩට නැගලා බෝතල් කටු ඇනගෙන ලේ ගලද්දි ඈ ගව පට්ටිය දිහා බලන් ඇත්තෙත් ඒකයි මුති ඒක වැරද්දක් නෙවෙයි නමුත් මේ මේ මේ ඒකම ඕරාල වලව්වට අලුතෙන් ආපු මුරකාරයා මේ මේ මොකද්ද මොකද්ද මිනිහාගේ නම මේ මුරුකුද මේ මුරුකු නෙවෙයි මුරුගේසු වෙදසියේ මුරුගේසු මුරුගේසු ආහාරි ආහාරි මිනිහා හරි සූර හොඳ කාවල්කාරයෙක්ලු හෝරාලගේ ගවපට්ටියේ හිටිය ගවයින් උන් හිටි ගමන් නැති වෙන හින්දා හෝරාල මේ අලුත් මුරකාරයාට බලය දීලා තිබ්බලු සැක හිතෙන මිනිහෙක් වලව්වේ ඉඩමට ඇතුළු වෙලා හිටියොත් තුවක්කුව අහසට හරවලා වෙඩිල්ල පත්තු කරන්න කියලා. යටේ විඩිල්ල වැදුනවද? අනේ අපෝයි හිම්බන්දయ్యා. තුවක්කුවෙන් ආකාශයට හරවලා ඉබ්බට ඉති තියෙන මේ උණ්ඩ මොහුනිසා මිනිසෙකුට වදින්නේ නෑනේ. නමුත් කවුරු නමුත් ඒ වලව්වේ වත්තට ඇතුළු වෙන මිනිහා හොඳටම බය වෙනවා. වෙදිල්ලට. තේරුණානේ? අනේ මාත් බය වුණා මාමා. අනේ යාට කරදරයක් නැත්තම් ඒ ඇති. ඒ වුණාට මාමා ඊයේ රෑ එළි වෙනකල් මං අඬ අඬා හිටියේ. එයාට අනතුරක්වත් උනාද කියලා. මේ ඔය ඇඳීමෙන් වැඩක් නෑ මුතු. දැන් තියෙන්නේ මේ ආරච්චිල කොහොම හරි මෙන්නේ. හෝරාලට මුණ ගැස්සලා බීම් බණ්ඩ බේරගෙන එන්න. දැන් අපි කොහොමද හීම් බණ්ඩ ගන්නෙ? ඈ මාමා ආරතිලගේ වැඩක් ඒක. මම මේ අඬ ගිහින් ආපහු ආවේ මේ මේ මුතු කෙල්ල එනවා දැකලා. මේ මං කැමති නෑ මේ වලව්ව ඇතුලේ කවුරු හරි ඉකි ගහනවට. තේරුණාද? මේ ආරච්චිල වල්ලවේ කවුරු හරි ඉකි ගන්නවට මං කැමති නෑ. වැරදිලාවත් මණිකේ මේ පැත්තට ආවොත් මට පුප්පයි, හප්පයි, දත් මිටිකයි. ඒ හින්දා අඬන ඉකි ගන්න ඒවා වහාම නවත්තනවා. නැත්තම් යනවා යන්ට. ආ ආ. හොඳමයි මම. ආ. දැන් තියෙන්නේ කෝරාලගේ ගෙදරට ගෙවුම් හිටන්. හ්ම්. තනියම යන්න බැරි නම් තමන්ගේ අම්මයි අප්පච්චි හරි වෙන වැඩිහිටියෙක් එක්ක හරි ගෙවුම් හිටන් මේ මේ ඔව් ආරච්චිලට අමතකද මේ මේ කෙල්ලගේ මේ මහ උන් දෙන්නම මිනිපෙට ගෙවුම් ඉන්නවා ඈ මේ දෙන්නගේ සම්බන්ධෙට මහ දෙන්න කැමැත්ත දීලත් නැතුව ඇති මං හිතන්නේ ආ ඌරට හොරා බේක්කන්ට ගිහිනොයි මුතු අඬන්නේ මං හිතුවේ නෑ ඒ විත්තියක් අල්ලලා දාපන් ඒ සම්බන්ධයේ මුතු මම මුල ඉඳලම කිව්වා මේක මේ මුතුගේ හිම්බණ්ඩගේ ආලවන්තකම උඩ පවතින සම්බන්ධයක් කියලා ඒ වගේ සම්බන්ධකම් ලෝකේ කවදා තිබ්බා අදත් තියෙනවා ඉතින් ඒ සම්බන්ධයට බැඳුනම ඒ දෙන්නට ඒක කඩාහිරින්න ගියොත් ඒක මේ මේ පංගුවක් අය තිවිනහ ගන්නවා. එහෙම නැත්නම් වස විස කනවා. එහෙම නැත්නම් මේ මේ එල්ලිලා මැරෙනවා. දෙහිට මේ මං ඒ වගේ ඒවා අහලා තියෙනවා ඕන තරම්. මං එනං එළියට යනවා මාමා. හ්ම් හ්ම් හ්ම් හ්ම්. හරි හරි හරි. දීනහ ගන්නට යනවද? ආන්න ඒක කියනවා කෝරාලට කෝරාලයා බය වෙලා හීම්බණ්ඩාව නිදහස් කරයි එතකොට. <laughs> ඒක හොඳයි ඒක හොඳයි. ඔය ඉතින් ඔය ඒ ආරච්චිල මං ඊයේ ඒක නේද කිව්වේ? ඈ මෙහාට ආපු ගමම්ම මං කිව්වේ ඒක නෙව ඈ හරි මට කීවද ඒ දිවිනහ ගන්න හරියක් ඈ නෑනේ නෑ නෑ දෙන්නේ ඔය කන් දෙක ඇහුනේ නැද්ද මේ තරහ ගන්නකාරී නෑ මාමා. පංගුවක් වචන මගේ කනට ඇහුණා නෑහුණා වාගේ වෙනවා. ඔව්. මං ඔය කෝරාලගේ හතුරුකම් ගැනම හිතුවා මිසක්කා මම කෙල්ලගේ හීම් බණ්ඩගේ හොර රහසේ ඇඟැලුම් ගැන හිතුවේ නෑනේ. දැන් තෝරලා කිව්වා අපි ගියේ අර හිර කරගෙන ඉන්න මේ මේ ඔය ගෙලියන්න මුදා ගන්න. ඈ ඒ කඩතුළුව මකා ගන්න කියලා. මං කිව්වනේ කීපතරයක්. මේ කෙල්ලගේ අර සම්බන්ධය ගැන කිව්වනේ. මේ ආලවන්තකම මේ සම්බන්ධය කඩා හිරිලා ගියොත් මේ කෙල්ල දිවිනහ ගන්නවයි කියලාත් මං කිව්වනේ. කෝරාලයා බය වෙන්න ඇතියෝ. ඉතින් ඉතින් බය වෙන එක කෙසේ වෙතත් දිවිනහ ගන්න වචනේ ඇහුණා විතරයි. ආ උන්නේ අර ලොකු පොත් අල්මාරයේ තිබ්බ මේ මේ නීති රීති පොත දිග ඇරලා බලාගෙන කිව්වා ඔව් දිවිනහ ගන්න ඉන්න කවුරු නමුත් වහාම පොලිසියට බාර දීලා රැකවරණය ලබා දෙන්න වෙනවයි කියලා ආන්න ඒකයි මං කිව්වේ අර පරණ කවියකු හ්ම් අතක මොකද්ද ඒ කවිය මේ කියපන්කෝ බලන්න එකක් අදතොළු මකා ගන්නට ගොසින් මට වූ කාර්යා දෙකක් අඩතුළු සදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යා කියලා. <laughs> හැබැයිට ඒ කියන්නේ හීම් බණ්ඩා කියන මගේ ලියන්නා නිදාස් කරගන්න කෝරාල ගාවට ගියාම මොකද වුනේ? ඔය ඉතින් ඔය ඉතින් සංආරච්චිලා අපට ඒ මේ මේ කඩතොළුව. ඒ කියන්නේ අර හීම් බණ්ඩ නිදාස් කරගෙන එන්නයි ගියේ. ඒකනේ කරන්න තිබ්බේ. නැත්තම් නැත්තම් ඉතින් ඕ නැත්තම් නැත්තම් හරි හරි ඉතින් ඉතින් ඉතින් කෝරාලෙට ඇහුණා මේ මුතු කෙල්ල දිවිනා ගන්නට යන කතාව. කෝරාල වහාම වෙනස් වුණා. ඒ කියන්නේ කවුරු හරි තමන්ගේ ජීවිතේ නැති කරගන්න යනවා නම් වහාම ඒ තැනැත්තා හරි තැනැත්ති හරි පොලිසියට බාර දීලා රැකවරණය දෙන්න ඕනේ කියලා කියවුවා. අම්මේ කලේසියෙන් අරින්නේ නෑ මාමා. ආ මරේදා ආපු සාජම් මහත්තයා නේද මේ? ආ මෑ කවුද කීරාල කියන්නේ ඔයද? ආ පොයි නෑ මම මේ වෙදරාල. මං හොයන්නේ කීරාල කියන තැනත්තා. සහජන් මහත්තයාට වැරදිලානේ. ඒ නම කීරාල නෙවෙයි කෝරාල. මේ කෝරාල මේ අන්න අර ඈතින් පෙනෙන ලොකු ගෙදර ඉන්නේ. ආ ඒ කෝරාල තමයි. යන්න එහාට. එහාට යන්න. ඔව්. ලොක්කා මේ මං ඒ ලොකු වලව්වේ ඉඳලා තමයි මේ ආවේ. ආ මට ඕනේ මේ මුවන් පැලස්සේ කටුවල් බටු නේද ඈ නෑ නෑ නෑ නෑ මේ කටුපුල්ලේ ගෙදර කීරාල කියන තැනත්තා එයා තමයි මේ පැලස්සේ ගම්මුලා දෑනියා මේ කවුද මේ පැලස්සේ ගම්මුලා දෑනියා ඈ මාමා මොකක්ද මන් දෙන උත්තරේ ඈ අනේ ඉක්මන් කරපන්කෝ අම් සාජන් කාර්යය මොනවද ලියනවා අර අර ඉක්මනට අනිමිද මම්මා. කවුද මේ පැලැස්සේ ගම්මුලා දෑනියා කියලානේ ඈව්වේ? ඔව් ඔව් ඔව්. මං කියන්නේ මේ සාජන් උන් නැහැ මේ පලාතට අලුතෙන් ආපු කෙනෙක්. බොරුල් නොකිය හැත්ත කියන්නේ. මුලා දෑනියට බොරු කියන්න ගියොත් මේ මේ ඒක මේ මේ මේ වැරද්දක් වෙනවා. ඔව් ඔව් ඔව්. අනවර්තී මගේ අත් දෙකට අර ඉනේ ගහගෙන ඉන්න යකඩ වල්ලු දායි කියලායි මට බය හිතෙන්නේ. මොකද අපි කවුරුත් මේ රටේ තියෙන නීති රීති වලට ගරු කරන්න ඕන ආරච්චිල. ආ ඔව්. දැන් ඉතින් කොහොම හරි බොරු කියලා බේරෙන්න හිතන්න එපා. යනවා ඉස්සරහට. ඈ සාජම් මහත්තයෝ මේ මේ හොඳටම විශ්වාසද කෝරාල නෙවෙයි ඔහෙ හොයන්නේ කියලා. ඈ හොඳටම විශ්වාසද? මේ ලොක්කා මගේ කාලය කාදමන්නේ නැතුව කියනවා කටුවැල් බඩුගේ කීරාල කියන්නේ කවුද කියලා. කටුවැල් බඩුගේ කටුවැල් බඩුගේ කියලා වාසගමක් මට නෑ සාජම් මාත්‍යා. මම කටු පුල්ලේ ගෙදර කීරාල. අන්න අන්න එයා තමයි මම මේ හොයන්නේ. එනවා මහට? මහට එනවා. හොඳයි හොඳයි. හ්ම්. ඔයගේ ලියන්න ගල් කොටුවේ ගෙදර හීම් බණ්ඩා කියන මිනිහා. තේරුණාද? ඔව් එහෙමයි. ඔව් ඔව්. අර පෙනෙන ලොකු වලව්වට අයිති හරක් පට්ටිය. හරක් හොරකම් කරන්නට ඔත්තු බලන්ට ගිහින් අල්ලගත්තු වග තමා දන්නවද? අනේ මාමා මේ සාජම් මහත්තයාට කියන්නකෝ ඒ කතාව මුල ඉඳලම. මේ මොනවද මේ කියන්නේ? මේ මේ මේ කවුද මේ ලොක්කා? මම මේ <laughs> ආයිබුවන් මේ තමා මුවන් පැලැස්සේ බොහොම පොරසිද්ධ වෙදාරච්චිල. මං තමයි මුවන් පැලැස්සේ පොරසිද්ධ විදානාරච්චි. ථානාන්තරේ මහේජන්ත උන්වහන්සේගෙන් මට ලැබුණෝ ගරු නම්බු ගත්තු ගම්මුලා දෑනියම් මම නොත් මේ ආරච්චි මහත්තයා ආව රාජකාරි දෙකක්ම කරන්න තියෙන්නේ මම මේ කාලේ නාස්ති කරන්නේ ඕ මගේ මගේ ඒ ඇති මේ පලාතේ කෝරාල මහත්තයාගේ පැමිණිල්ල ඒ මාත්‍යාගේ හරක් පිටියේ හිටිය හරක් උන් හිටි ගමන් නැති වෙන හින්දා අලුත් මුරකාරයෙක් පත් කරලා දිනනවා වලව්වේ හතර සීමාවෙන් අවසර නැතුව ඇතුල් වෙන ඕනෑම කෙනෙක් අල්ලලා පොලිසියට බාර දෙන්න කියලාත් කියලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ ආරච්චි ලක ලියන්න හොරෙක් කියලා අපිට පැමිණිලා කරලා තියෙනවා. තේරුණාද? ඒ අනුව මං ගිහින් ඔයාගේ ලියන්නව අල්ලගෙන යනවා. ආය පය පය පාසර ඒක නම් කරන්න එපා. මේ ඉබ්බඩ පොලොසියට අරන් ගියොත් අර අර කසාදි බඳින්න ඉන්න මුතු කෙල්ල දිවිලහ ගන්නවයි කියනවා. අද මුවන් පැලැක්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර දිල්කා විමර්ශනී හඳුවල සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්දලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන